මේ සාකච්ඡාවට දිගින් දිගටම සම්බන්ධ වෙන අපේ ප්‍රේක්ෂක පින්වත් ඔබ හැම දෙනාම හොඳින් දන්නවා අපි මේ දවස්වල සාකච්ඡා කරන්නේ පංච උපාදානස්කන්ධය සම්බන්ධයෙන් කියලා. මේ වෙනකොට අපි පංච උපාදානස්කන්ධයේහි උපාදානස්කන්ධ දෙකක් රූප සහ වේදනා කියන උපාදානස්කන්ධයන් දෙක පිළිබඳව සාකච්ඡා කරලා තිබෙනවා. ඉතින් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංඥා උපාදානස්කන්ධය පිළිබඳව. මේ පිළිබඳව ඔබට කරුණු කියන්නට මහත් සැදැහැ සිතින් මේ ධම් සභා මණ්ඩපයේට වැඩම කර සිටින්නේ අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ඩුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද කර්මස්ථානාචාර්ය අපේ කල්යාණ මිත්‍ර අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාශ්‍රී මහේන්පාණන් වහන්සේ. අපේ හාමුදුරුවෝ ඊටාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වකව පිළිගන්නවා අපේ හාමුදුරනේ. අපේ යන්නේ අපි මේ දවස්වල පංච උපාදානස්කන්ධය පිළිබඳව සාකච්ඡාවේ නියැලී සිටින්නේ. අද අපිට નિયમિતව තියෙන්නේ සංඤ්ඤෝපාදානස්කන්ධය පිළිබඳව සංඥාව පිළිබඳව අපේ හාමුදුරුව අපි දන්නවා ප්‍රේක්ෂක පින්වත් ඔබ හැමදෙනාමත් හොඳින් දන්නවා ලක්වැසියන් විතරක් නෙවෙයි ලෝකවාසී බෞද්ධ පින්තුන් හොඳින් දන්නවා ත්‍රිපිටක බුද්ධ වචනය පාලි අභිධර්මයට නැඹුරුව ඒ වගේම අට කතාවන්ට නැඹුරුව ඉතාම හොඳින් විශ්ලේෂණය කරන දේශකයන්න් වහන්සේලා අතර ඉහළින්ම වැඩ සිටින ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ සැබවින්ම ධර්ම භාණ්ඩාගාරයක් හා සමාන උන්වහන්සේට ශාල ධර්මඥානයක් තිබෙනවා. අපි අහන ඕනෑම ප්‍රශ්නයක් උන්වහන්සේ අප කෙරෙහි මහත් කරුණාවෙන් මෛත්‍රියෙන් ඉවසා දරාගෙන මනාලෙස විග්‍රහ කරමින් निराවුල් කර ගන්නට උන්වහන්සේ සතු ඒ සුවිශේෂ ඥානය භාවිතා කරමින් කටයුතු කරන ආකාරය ප්‍රශංසනීය. නිසා අපි අදත් බලාපොරොත්තු වෙනවා මේ සංඥා උපාදානස්කන්ධය පිළිබඳව විධිමත්ව සාකච්ඡාවක් සිදු කරන්නට පෙර පරිදිම අපේ හාමුදුරනේ අපි සාකච්ඡාවට ප්‍රවේශ වීම වශයෙන් ප්‍රේක්ෂක පින්වතුන්ට පැහැදිලි කළොත් කොහොමද? මොකද්ද සංඥාව කියන්නේ? සංඥා උපාදානස්කන්ධය කියන්නේ කුමක්ද කියන එක අපිට පැහැදිලි කරලා දෙන්න. දේරුවන් සරණයි අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ අද අපි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ සිහිපත් කළ පරිදිම පංච උපාදානස්කන්ධයන්ගෙන් තුන්වෙනි උපාදානස්කන්ධය පිළිබඳව තමයි ඇත්තටම කරුණු ටිකක් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම අපේ ස්වාමීන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ දුක හැටියට වදාලේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධ. එතකොට දුක හැටියට වදාලේ මේ පංචස්කන්ධය නම් සැප හැටියට උන්වහන්සේ වදාලේ මේ පංචස් පංච පාදානස්කන්ධයෙන් ඈත් වීම මේවා නැත්තම් එතන තමයි සැපේ තියෙන්නේ. එහෙමනම් මේ පංච පාදානස්කන්ධය කියලා තියෙන අවිද්‍යාව නිසා ඉතින් මේ අවිද්‍යාව නැතිකරන්න අනිවාර්යයෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට ඕන. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නම් අපි අනිවාර්යෙන් ආර්ය අෂ්ටාංග මාර්ගේ ගමන් කරන්න ඕන. ඉතින් ස්වාමීන් වහන්සේ දැන් මේ තුන්වෙනි උපාදාන ස්කන්ධේ මේ කාරණෙත් මට කියන්න අවසර දෙන්න. මොකද මේ දැන් අපි පංච උපාදාන ස්කන්ධය පිළිබඳව දැන් රූප, වේදනා, සංඥා ඔය විදිහට එකින් එක කතා කරා. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ආ මේවා මේ වෙන වෙනම තියෙන දේවල් නැත්තම් මේ සමහරවිට මගෙන් අහුවත් මේ සාකච්ඡාව ශ්‍රවණය කරන කෙනෙක් මේ රූපස්කන්ධය ඒක වෙනම දෙයක් වෙනම සංකල්පයක් හදාගෙන තියෙනවා. ඒ කියන්නේ දැන් අපි දැන් අපි දැන් මේ දැන් මේ මේ මොහොතේ මේ පංචස්කන්ධ දෙකක් දැන් මෙතන මේ වැඩ කරන්නේ. ඉතින් ක්ෂණයකම පංචස්කන්ධය තියෙනවා නැති වෙනවා. ඒක ස්වභාවය. එහෙමයි. ඒක දැන් බොහෝ දෙනා හිතන්නේ මේ රූප අපි විස්තර කරනකොට දැන් මේක මේ වෙනම එකක් වෙනම එකක් තමයි. ඒ කියන්නේ ස්ථිරව පවතින එක කොටසක්. එක කොටසක්. අන්න ඒ විදිහට. මේක මේ එකටම යෙදෙන ක්‍රියාවලියක් කියන එක නෙවෙයි තේරුම් අරගෙන. නෙවෙයි තේරුම් අරන් තියෙන්නේ. ඒ නිසා ඒ පිළිබඳව වචනයක් කියලාම ස්වාමීන් වහන්සේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. ඒ ඇත්තම දැන් මේ වෙලාවේ අපි ගත්තොත් පංචස්කන්ධයක් සකස් වෙන විදිහ දැන් මම දැන් මේ වචන ප්‍රකාශ කරනවා. දැන් මම මේ වචන ප්‍රකාශ කරනකොට දැන් මේ අපේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ දැන් අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නකොට දැන් ස්වාමීන් වහන්සේගේ කනට මේ ශබ්ද කම්පනයක් හැටියට ගිහිල්ලා එතන සෝත විඥානයක් පහළ වෙනවා. ඒකෝ මෙතන විඥාන ස්කන්ධය දැන් ඇති වෙනවා නැති වෙනවා. ඒ වගේ විඥාන ස්කන්ධය ඇති වී නැති යන අවස්ථාවක්. එහෙම. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් මේවා දැන් මම මේ කියන වචන සියල්ලම සංච හඳුනා ගන්නවා. එහෙම. එතකොට සංඥා ස්කන්ධය එතන තියෙනවා. එහෙම. ඊළඟට දැන් මේ කියන සාකච්ඡාව අපේ ශ්‍රාවකයෝ හරි අපේ ස්වාමීන් වහන්සේ හරි දැන් මේ කියන වචනයක් මාසා බොහොම ප්‍රියව කැමැත්තෙන් අහනවා නම් අනිවාර්යයෙන්ම සෝමනස්ස වේදනාවක් හට ගන්නවා නැත්නම් මධ්‍යස්ත්ව ඉන්න උපේක්ෂා වේදනාවක් හට ගන්නවා දැන් මේවා අමිහිරී නම් කාටාරේ දෝමනස්ස වේදනාවක් හට ගන්නවා එහෙම එතකොට සාමාන්‍යයෙන් එතන වේදනාවේ වේදනාස්කන්ධය ස්කන්ධය ඊළඟට දැන් මේ සාකච්ඡාව ශ්‍රවණය කරනකොට ස්වාමීන් වහන්සේ දැන් කෙනෙකුට ඉතින් ධර්ම ප්‍රීතිය ඇති වෙලා ඉතින් සද්ධාව, වීරිය, ප්‍රඥාව ඔය චේතනා පහළ වෙනවා. එතන තියෙන සංස්කාර ස්කන්ධය. එහෙම. ඒවා නැතුව ඒට ප්‍රතිවිරුද්ධ ඒවා වුත් ඒත් ප්‍රතිවිරුද්ධ ඒවාවත් ඒත් සමන සංස්කාර තරහා ඒ විදිහට ආවොත් ඒත් ඉතින් සංස්කාර තමයි. ඒ සංස්කාර ස්කන්ධ. එතකොට දැන් බලන්න සාත මෙතන ඊළඟට දැන් මේවා විඥානස්කන්ධය පහළ වුණා. සංඥාස්කන්ධය පහළ වුණා. වේදනා ස්කන්ධය පහළ වුණා, සංස්කාර ස්කන්ධය පහළ වුණා. දැන් සංහ රූපස්කන්ධය ඊළඟටත්. එහෙම. ඒ රූපස්කන්ධය ගත්තාම දැන් ඇත්තටම දැන් මේ ශබ්දය කියලා කියන්නේ කෙලිම රූපස්කන්ධයක්. එහෙම. එතකොට මේ ශබ්දය දැන් ගිහිල්ලා දැන් අහන කෙනාගේ ඒ කනේ ඒ ඒ සෝතද්්වාරයට මේ වදිනවා කියලා කියන්නේ එතනත් ඇත්තටම රූපස්කන්ධයක්. ඒ ශබ්ද රූප කියලා අපි කියනවා. එතකොට සම්පේ ඒ අනුව බලනකොට මේ මෙතන ඇත්තටම බණ කියන කෙනෙක්වත් බණ අහන කෙනෙක්වත් නෑ. අතට පංචස්කන්ධ ක්‍රියාවලියක් එහෙම හිතනකොට. එහෙමයි. දැන් අපි ඒක විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ. නැත්තම් බොහෝ දෙනා මේක මේ එක එක කොටස් හැටියට හිතාගෙන ඉන්න. නමුත් මේ මොහොතේම පංචස්කන්ධ පංචපාදානස්කන්ධයක් ඇති වෙනවා. ඇති වෙන වහාම නැති නැති යනවා. ඒ කියන්නේ මොහොතක් පාසා ඇති වෙමින් නැති වෙමින් යන ක්‍රියාවලියක් තමයි පංචපාදානස්කන්ධය. ක්‍රියාවලියක්. ඇත්තටම තවත් උදාහරණයක් වුණා. අපි තරහක් ඇති වුණත් අපි සමහර තරහ ගැන කිව්වා. දැන් අපිට තරහක් ඇති වෙනවා. සමහර ලාට කෙනෙක් අපිට බැන්නොත් සෝතද්්වාරය අරමුණු කරගෙන අපිට තරහ ඇති වෙනවා. නැත්නම් අපිට චක්කු ඇසෙන් ඇති වෙන්න පුළුවන් චක්කු විඥාණයෙන් අපි අකමැති පුද්දලේ දකිනකොට. එහෙම. එතකොට සානස එතන සම්පූර්ණ විඥාන ස්කන්ධය තියෙනවා. එහෙම. ඊළඟට අපි හඳුනා ගන්නවා දැන් මෙයාත් එයාත් එක තරහ වෙන්න හේතුව අපි හඳුනා ගන්න මෙන්න මේ මේ වචන කිව්වා නැත්නම් මෙන්න මේ මේ දේවල් කරා ඒක හඳුනා ගැනීම මොන සංඥා සංඥා ඊළඟට සංඥාත් එතනදී අපිට වේදනාවක් ඇති වෙනවා මේ අතීත හරි මොන ක්‍රමයකට හරි යා කරපු දෙයක් හරි සම්බන්ධව අපිට වේදනාවක් ඇති වෙනවා. ඔන්න වේදනාව. ඒ බැනුම සම්බන්ධයෙන් දුක් වේදනාවක් ඇති වෙනවා. දුක් වේදනාවක් ඇති වෙනවා. වේදනා ස්කන්ධය. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් එතන මේ 15 වෙනි අනිත් චෛසික ධර්ම ගත්තාම අපිට ද්වේෂය ඇති වෙනවා, වෛරය, පලිගැනීම. මම කොහොමද දැන් මෙයාට බනින්නේ කියලා හිතන ඉතින් ඔව් දැන් මෙයා මට බෑන්නේ මේ වචනේ කියලා මම ඊට වැඩිය ටිකක් සර වචනයක් කියන්න ඕනේ මොකද්ද ගැළපෙන වචනේ කියලා සිතවිලි පහල කරනකොට සංස්කාරස්කන්ධය. ඒතකොට සංස්කාරස්කන්ධය කරතම චේතනා සමුදායක් පහළ වෙනවා. එහෙම. එතකොට සමහත් මේ හැම දෙයකම දැන් රූපස්කන්ධය මුල් වෙනවා. දැන් අපිට දැන් බලන්න දැන් අපිට කේන්තියක් ගියාම අපිට ඒක දැන් අර චිත්තජ රූපක් තියෙනවානේ. දැන් බලන්න දැන් කේන්තියක් ගියාම කෙනෙකුට අපිට කේන්තියෙන් ගිහිල්ලා තියෙන බව හොඳටම තේරෙනවා මොන හොඳටම කල් වෙලා රතු වෙලා එතකොට මේක සම්පූර්ණ රූපස්කන්ධය එතන තියෙනවා. එහෙමනම් අර එතකොට සම්හාන්ත දැන් බලන්න මේ හැම ක්‍රියාවලියකම තියෙන්නේ එතන තරහ වෙන පුජ්‍යලයක්වත් තරහ ගන්වන පුජ්‍යලයක්වත් නෙවෙයි පුජ්‍යල සංඥාවක් මෙතන නෑ. හරියටම ගත්තොත් මෙතන තියෙන්නේ පංචස්කන්ධ ක්‍රියාවලියක් ඇති වෙනවා නැති වෙනවා මේක එතකොට එතකොට අපි හන්දරනේ මේ ෂඩේන්ද්‍රයන් හරහම ওই පංචස්කන්ධය ඇති වෙලා නැති වෙලා යනවා නේද පැහැදිලිවම සම්බන්ධ ඇහැට පේන රූප සම්බන්ධයනොත් පංචස්කන්ධය ඇති ඇති වෙනවා කනට ඇහෙන ශබ්ද සම්බන්ධයනොත් ඇති වෙනවා විදිහට අනිත් ඉන්ද්‍රියන් සම්බන්ධයනොත් හරියට හරි සංස එන්නේ ඉන්ද්‍රියේ ෂඩාරම්භණයන් හරහා අනිවාර්යෙන් මේ පංචස්කන්ධ ක්‍රියාවලිය ඒ විදිහට ක්‍රියාත්මක වෙනවා එහෙමයි ඒ කියන්නේ මොහොතක් පාසා ඇතිව නැතිව යනවා. මොහොතක් පාසාම ඇතිව නැතිව යනවා. අපි හන්ද ඇහැට පේන රූපය හමුවෙන් ඇති වෙන පංචස්කන්ධය එසැනින්ම කනට ඇහෙන ශබ්දය හමුවෙන් නැති වෙලා යනවා. නැති වෙලා යනවා. හරියට හරි සම්මත. එහෙමයි. ඒකයි අර ඇතර මෙතන අර අපි නිතරම බනහනකොට මම කියලා පුජ්‍යලෙක් නෑ මගේ කියලා කෙනෙක් නෑ මෙතන ආත්ම සංඥාව පුද්ගල සංඥාවක් ගන්න එපා කියලා දේශකයන් වහන්සේලා නිතරම දේශනාවලට කියනවා සමහර මිනිසුන්ට මේක හිත අහගෙන ඉන්නකොට මොකද්ද මේ කියන්නේ කියලා හිතන ඇත්තට අපි කරන සෑම ක්‍රියාවක් භාවනාවක් කරත් ওই ක්‍රියාවලියම තමයි යන්නේ එහෙම සහ අපේ හන්දරනේ එතනදී අර ත්‍රිලක්ෂණය දකින්න පහසුවක් ওই විදිහට පංචස්කන්ධය පිළිබඳ බලන එක නේද? පැහැදිලිව ශනිකව අනිත්‍ය වෙන හැටි ඒ වගේම මේ Tamanට අවශ්‍ය විදිහට පාලනය කරන්න බැරුව අනත් වෙන හැටි නේද? වෙන හැටි ඇත්තටම දැන් ඒ අනිත්‍ය වෙන හැටි නේද ඒවත් පවත්වන්න බැරි එක දුකක් කියන එක දැන් හොඳටම පැහැදිලි වෙනවා. එහෙමයි. ඊළඟට මේක මම වගේ කියලා අල්ලන්න බෑ මේක ශ්‍රණයක් පාසා වෙනස් වෙන බව හොඳටම දැනෙනවා. දැනෙනවා. ඉතින් මේ දැනීම ඇත්තට මේක සානක දැන් අපි මේ ධර්ම සාකච්ඡාව තුළින් මේ දැනීම ඇති කරගන්න. එහෙමයි. ඉතින් මේ සාකච්ඡාව තුළින් ඇති කරගෙන අපි භාවනාවෙන් හොඳට නීවරණ යටපත් කරගෙන විවේකීව මේ පිළිබඳව විපස්සනා වඩන්න පුළුවන් නම් මේක හොඳටම අපට දැනෙනවා. එහෙනම් අපි හන්නේ ඒත් එකම දැන් බාහිරව තියෙන රූපයක් සම්බන්ධයෙන් අපි හඳුරන්නේ අනිත්‍ය වටහා ගන්න ගියාම ටිකක් අපිට කෙනෙකුට මේ වෙලාව යනවා කියලා හිතෙන්න පුළුවන් නේද? මේ මලක් ගත්තොත් ඒ මල පිපිලා පර වෙලා ඊට පස්සේ මැලවිලා පෙති හැරිලා යනකොට සිටියම් කාර්යාව කාලයක් ගත වෙනෝනේ අපි දැන් ওই පංචස්කන්ධය සම්බන්ධයෙන් ගත්තොත් ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු මුල් වෙලා ඇති වෙන පංචස්කන්ධය ඇති වූ සැනින් නැති වෙලා යනවා කියන එක ඒ අනිත්‍ය වටහා ගන්න බොහොම පහසුයි. පහසු දැන් සංස අපි දෙනම දැන් මේ කරන සාකච්ඡාවේදී දැන් මේ කියන වචනේ නේද මේ කියන වචනේ අපිට සානතිවත් හිත ප්‍රබෝධමත් වෙනවා. සමහරව තව මොහොතකින් කියන වචනේ සාන්තකිත උපේක්ෂාවටපත් වෙනවා. එතකොට බලන්න මේ එකම එකම දෙයක් පවතින්නේ නැහැ. මේ මොහොතක් මොහොතක් පහසාව මේ සාකච්ඡාව තුනොත් පංචස්කන්ධ ඇති වෙනවා නැති වෙනවා. එහෙමයි. ඒක තමයි මේ ක්‍රියාවලිය. එහෙමයි. එතකොට අපේ chance දැන් අපි අද සම්නාස් සිහිපත් කිව්වේ සන්නාස් ඛණ්ඩය. ඒත් තුන්වෙනි මේ සන්නාස් ඛණ්ඩේ සූත්‍ර පිටකේ සඳහන් වන්නේ සංජානාතිතිකෝ භික්ඛවේ සංඥා තස්මා සංඥාති උච්චති. ඒකට සංජානාතීති. ඒ කියන්නේ සම්හත හඳුනා ගන්නවා හඳුනා ගන්නවා කියන ස්වභාවය නිසා තමයි ඒකට සංඥාව කියලා කියන්නේ. සංජානනය කියලා සංජානනය කියන්නේ. එහෙමයි. එතකොට තමයි මොනවද අපි හඳුනගන්නේ? රූප හඳුන ගන්නවා, ශබ්ද හඳුන ගන්නවා, ඊළඟට ගඳ සුවඳ හඳුන ගන්නවා, රස හඳුන ගන්නවා, ඊළඟට ස්පර්ශය හඳුන ගන්නවා අරමුණු හඳුන ගන්නවා ඒ හරහා සමග උතන දැන් කිව්වහම ඔය ආයතන හය කිව්වහම මේ ලෝකයේ තියෙන සියල්ල එතන තියෙනවා හඳුනාගත්ත වෙනවා හඳුනාගත්ත වෙනවා දැන් අපිට ඉතින් කියන්න තියෙන්නේ එහෙමනම් දැන් තවත් බුදුරජාණන් වහන්සේ අපේ පහතුව සඳහා ඉතින් ඇත්තරම දේශනා කරනවා මේ නිල් පාට නිල් පාට හැටියට හඳුනා ගන්නවා කහ පාට කහ පාට හැටියට හඳුනා ගන්නවා රතු පාට රතු පාට හැටියට හඳුනා ගන්නවා ඉතින් කෙතේ හෝ මේ හඳුනා ගැනීම එතකොට අපි හන්නේ එතෙන්දිම අපිට එකතු කරන්න පුළුවන් මෙහෙම රූපේ රූපයක් විදියට හඳුනා ගන්නවා ශබ්දේ ශබ්දයක් විදියට හඳුනා ගන්න දැන් කෙනෙක් ශබ්දේ රූපයක් විදියට හඳුනා ගැනීමක් වෙන්නේ නැහනේ. එතකොට ඒ රූපය රූපයක් විදියට හඳුනා ගැනීම, ශබ්දේ ශබ්දයක් විදියට ආන්න මේක ශබ්දයක්. මේක ඔන්න ගඳක් කියලා ගඳ ගඳක් විදියට සුවඳ සුවඳක් විදියට හඳුනා ගැනීමත් මේ සංඥාවම තමයි. පැහැදිලිම සංඥා ස්කන්ධෙම සංඥාවම තමයි. ඒකෝට දැන් සාමාන්‍යයෙන් දැන් අපි දැන් බුදුරජාණන් සංඥා කාය හැටියට සඳහන් කරන්නේ මේ කිව්ව කියන රූප රූප සංඥා, ශබ්ද සංඥා. අපේ හැම කාය කියන්නේ ඇයි? උපත සංඥා කාය කියන්නේ මේ එතන ඇත්තටම මේ සමූහය. එහෙමයි. මේ සමූහය ගොඩ කියන ස්කන්ධ කියන එකම තමයි. අන්න හරියට. සංඥා. එතකොට දැන් මේ කියන විදිහට සානක අපි දැන් අර සූත්‍ර පිටකයේ දැන් මේ සූත්‍ර පාඨයෙන් බුද්ධ වචනේම ගත්තොත් රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ට පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. එහෙමයි. මෙන්න මේ මේ සමූහයට තමයි මේ සංඥාවන්ගේ සමූහයට සංස මේක ඇත්තටම පරස්පරක් නැහැ. එහෙම. මේ සංඥාව දැන් අපි හිතමු සිත් යම්සේ පවතිනවාද ඒ හා සමානෝ මේ සංඥාවක් පවතින. එහෙම. අපි සිත් 89 නම් සංඥාවක් ඒකාන්තයෙන් 89. දැන් අපි මෙතනදී විශේෂයෙන් මට කියන්නට ඕන මේ සංඥාත දැන් සංඥාව ගත්තාම අපි ඊට කලින් වේදනාව වේදනා ස්කන්ධය පිළිබඳව විස්තර කරා. එහෙම තමයි. වේදනා ස්කන්ධය ගැනටත් වඩා මේ සංඥාව ගැන විශේෂ දෙයක් තියෙනවා. මොකද විසුද්ධි මාර්ග අට කතාවේ තියෙනවා දැන් යම් තැනක සිතක් හටගන්නේ නැහැ මේ සංඥාව නැත්තම්. නැත්තම්. එතකොට සංස හැබැයි ඔක වේදනා ස්කන්ධයට කියලා නැහැ. එහෙම. ඉතින් ඇත්තටම ඔක විමසන්න ඕන ප්‍රශ්නයක්. ඒක ඉතින් ටිකක් විමසලා බලනකොට තේරෙනවා අතන වේදනා ස්කන්ධයත් සබ්බචිත සාධාරණ කියන්නේ සියලු චිත්තල වේදන චෛසිකයක්නේ. නමුත් වේදනාවට කියලා නැත්තේ වේදනාව අපි ගත්තාම දැන් සම්හත දැන් වේදනාව තුන් ආකාරයෙන් දැන් සැප වේදනා, දුක් වේදනා, මධ්‍යස්ථ වේදනා. ඊළඟට ඒක සෝමනස්ස, දෝමනස්ස ආදී වශයෙන් බෙදෙනවා. එහෙමයි. එතකොට සමහර දැන් සෝමනස්ස සිතෙහි යෙදෙන වේදනාව දෝමනස්ස සිතේ දෙන්නේ නැහැ. දෝමනස්ස සිතේ යෙදෙන වේදනාව සෝමනස්ස සිතේ දෙන්නේ නැහැ. හැබැයි සංඥාව එහෙම නෙවෙයි. එහෙම එහෙමවත් දෙයක් නැහැ. සියලුම සිත්වල මේ සංඥාව යෙදෙනවා. ඒ නිසා තමයි එතකොට අපිට එතනින් හිතන්න පුළුවන් මේ සංඥාව තුලින් වෙන හඳුනා ගැනීම වෙච්ච නිසා දෝමනස්ස සිතේ සෝමනස්ස වේදනාව ඇති වෙන්නේ නැහැ ඒ හැඟීම ගන්න පුළුවන්ද අපහන් පැහැදිලිව ගන්න පුළුවන් සාසන දැන් ඇත්තටම දැන් උතන අහම එක සබ්බචිත් සාධාරණ වල විශේෂ කාර්යභාරයක් කරන මේ සංඥාස්කන් දැන් මේ හඳුනා ගැනීම නිසා ඉතින් ඇත්තටම දැන් සාමනාති කියපු විදිහට මේ සෝමනස් එක්ක ඉතින් කර්ම දැස් වෙන එකත් අනන්තවත් ඒකාන්ත සිද්ධ වෙනවා. දැන් සෝමනස්ස වේදනාව හඳුනාගත්තා මෙතන සමහරලාට ඉතින් රාගේ පැත්තට ගියොත් ඒක ඒ විදිහට නැත්නම් සෝමනස්ස වේදනාව ඒත් හඳුනගෙන ඒත් ඉතින් ද්වේෂි පැත්තට ගියොත් එහෙමයි. ඒක නිසානතර දස සංඥාවලින් මේ වෙනම පැත්තක් සංඥා උගන්වන්නේ. එහෙමයි. මේ සංඥාවලින් වෙන්නේ අපි ඒකාන්තයෙන්ම අපිට අවඩක්ම සිද්ධ වෙන්නේ. එහෙමයි. අපේ යන්නේ දැන් හඳුනාගත්ත පමණින්ම අවඩක් වෙනවද එහෙම නැත්නම් හඳුනාගෙන තණ්හා උපාදාන වලට යන හින්ද තවද වෙන්නේ එහෙම නොගිය නොගිය අවඩක් වෙන්නේ හඳුනා ගැනීම තුලම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙමයි. ඉතින් හඳුනා ගැනීමත් එක්ක ඒ කාන්තයෙන්ම පුතත්ජන කෙනෙකුට හිත පුරුදු කරලා නැති ධර්මයක් දන්නේ නැති. දැන් ධර්මයේ දැනගත්තා උනත් සමහරවිට මේ කෙලෙස් වේගය හරි අමුතෝනේ. එහෙමයි. කෙලෙස් වේගය කියන එක කෙලෙස් වල තියෙන වේගවත් භාවය කියන්න බෑනේ. එහෙමයි. දැන් ඇත්තට මොකද දැන් අපිට අපි දන්නේම අපි කොච්චර සිහියෙන් හිටියත් සමහරවිට ඊර්ෂ්‍යාවක් ඇති වෙන අපි දන්නේ නැහැ. එහෙම. කියන්නේ අපි කොතර සිහියෙන් හිටියත් කියන්නේ මම කියන්නේ යම් කිසි මට්ටමකට සිහියෙන් ඉන්න කෙනෙකුටත් අල්ලන්න අමාරුයි. ඒ සමහර වෙලාවට වංශික ධර්මයක් විදිහට ක්‍රියාත්මක වෙන්නත් ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. ඒක කෙලෙස් කියන එක හරිය පුදුම වේගවත්. එතකොට සාමාන්‍යයෙන් දැන් ඇත්ත වශයෙන්ම දැන් සාමාන්‍යයෙන් කිව්වා සංඥාව ඇත්තම සංඥාව හඳුනාගත්ත තරමින්ම කෙලෙසයක් බවට පත් වෙන්නේ නැහැ. ඉතින් මේ ක්‍රියාවලියක් හැබැයි ඒකාන්තේ નિરાයාසයෙන් සිද්ධ වෙනවා. හඳුනාගත්තට පස්සේ ඊට පස්සේ ඉතින් වේදනාවක් විඳිනවා. ඒ වේදනාව හරහා ඊට පස්සේ ඒක සුඛ වේදනාවක් නම් ඇලෙනවා, දුක් වේදනාවක් නම් ගැටෙනවා. ඕක තමයි කියන්නේ පුතග්ජන සිතක ක්‍රියාවලිය. අපි යන්නේ මට අපි හඳුරු කරුණු පැහැදිලි කරනකොට කල්පනා වුණේ දැන් මේ සංඥාව ලොකු භූමිකාවක් ක්‍රියාත්මක කරනවා මූලික කාර්යභාරයක් සිද්ධ කරනවා. ඒ හඳුනා ගැනීම පදනම් කරගෙන තමයි බොහෝ වෙලාවට සත්වයා මේ අරමුණු හා ඇලීම් ගැටීම් වලට යන්නේ නේද අපි නම් පැහැදිලිවම ඒ දැන් රූපයක් දුටු පමණින්ම ඇලෙන්න ගැටෙන්න යන්නේ නැහැ ඒ දැක්ක රූපය අඳුනාගෙන ගත්තට පස්සේ ඒ අඳුනා ගත්තාම ඒ ඒ අඳුනා ගැනීම සුඛ සංඥාවෙන් අඳුනගත්තොත් එහෙම නැත්නම් දුක්ඛ සංඥාවෙන් අඳුනගත්තොත් සුභ සංඥාවෙන් අසුභ සංඥා ওই විදිහට සංඥාවලින් ඒ ඒ ක්‍රමවලින් අඳුනා ගැනීම තුල නේද අපි හඳුනන කෙලෙස් වලට යන්න. ඔව් ඇත්තටම සාස දැන් මට සානස් දැන් විස්තර කරනකොට මතක් වුණේ ඇත්තටම මේ අපිට ලැබිලා තියෙන මේ ධර්මයේ ඉතින් අපේ සරුවත්යන් වහන්සේ මේවා මේ අවබෝධ කරගත්ත විදිහේ එතනකොට මේ පුදුමාකාර බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති වෙනවා. ඒ බලන්න සානහන්සේ දැන් මේ දැන් ඇත්තටම දැන් ඒ හඳුනා ගැනීම හරහා තමයි සානස දැන් ඇත්තටම සෑම දෙයක්ම ඔය දැන් අපි ඒකනේ මේ සංඥාව මේ හඳුනා ගැනීම බුදුරජාණන් වහන්සේ මේක මිරිඟුවක් හැටියට වදාළේ. එහෙමයි. මොකද මේක මේ ඇත්ත වගේ පේනවා. හැබැයි ඇත්ත නෙවෙයි. ඇත්ත නෙවෙයි. ඒක තමයි දැන් මිරිඟුවක්. ඉතින් මිරිඟුවක් කියන්නේ සාමාන්‍යයෙන් දැන් අපි දැන් මහපාරේ යනකොට උනත් දවල් කාලේ හොඳටම අවුව අවරස්නේ තියෙන වෙලාවක අපි වාහනයක යනකොට උනත් අපිට ඈත පේන අනුරාධපුරයට වගේ යනකොට කෙලින් පාරක යනකොට හොඳට පේනවා. වහිනවා වගේ. වහිනවා. පාරේ නිකන් වතුර ටිකක් තියෙනවා වගේ. ඒ ළඟට ගිහින්ම නෑ තව ටිකක් ඈත ආයෙ පේනවා. එහෙමයි. ඉතින් කවදාවත් වතුර නෑ මේ අවකාශයේ. එහෙමයි. නමුත් ඒ වගේ දෙයක් නෙබිරිංගෝ කියන්නේ. ඉතින් බලන්න බුදුරජාණන් දේශනා කරන මහණෙනි මේ හඳුනා ගන්න දේවල් මේක ඇත්ත වගේ පේනවා මේක මිරිඟුවක්. එහෙමයි. ඒත් මේක හොඳටම තේරෙනවා දැන් සාමාන්‍යයෙන් දැන් උන්වහන්සේ විස්තර කරනවා මේක හරියට මේ හඳුනා ගන්න එක පිළිබඳ උපමාවක් අර පිදුරු නවල් තුන ආදී දේවල් වලින් පඹයක් හදනවා. පඹයක් හැදුවාන් පස්සේ දැන් මිනිස්සෙක් කියලා ඉතින් ওই පඹයට රැවටෙනවනේ දැන් මේ මෝ ඊළඟට හාවෝ වගේ සත්තු මිනිස්සෙක් කියලා හිතාන අර නිකන් අජීවී වස්තුවකට රැවටෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි අපේ මේ හඳුනා ගැනීම. ඉතින් ඇත්තටම දැන් මේ හඳුනා ගැනීම එහෙම කියලා කියන්නේ මොකද? දැන් බලන්න සාස අපි හැමදේම මේ නිකන් මේ ක්ෂණයක් පාසාම ඇතිව නැති වෙන දේකට මම කියලා අල්ලගන්නවා. හඳුනා ගන්නවා. ඉතින් ඊට පස්සේ ඒක මගේ කියලා ආත්ම සංඥාවෙන් ගන්නවා. එහෙම. ඉතින් ඇත්තටම එහෙම දෙයක් මේකේ අහන කෙනෙකුත් නැහැ, කියන කෙනෙකුත් නැහැ. බලපුවාම මේක බොහොම ටිකක් නුවණින් කල්පනා කරලා බලපුවාම නිකන් මේ ඇති වෙන තියන මේ හේතුඵල න්‍යායක් විතරයි. තවත් උදාහරණයකින් කිව්වොත් අපි හන්දරන්නේ දැන් කවුරු හරි හරකෙක් ගිහිල්ලා ලිඳක් ගාවට ගිහිල්ලා ලිඳ දිහා බලනවා. ලිඳ දිහා බලන ලිඳේ වතුරේ මේ හරකෙක් ඉන්න හරකගේ රූපයක් වෙනවා. එතකොට ඒ හරකා හිතනවා මේ ලිඳ ඇතුලේ හරකෙක් ඉන්නවා කියලා. එතකොට ඒ හරකා අර හරකට සමහර සටනට කැඳවීමක් කරන්න පුළුවන්. තමන්ගේ ප්‍රතිරෝධය පෙන්වන්න පුළුවන්. ඒ හරක් තාලෙට නේද අපි ගොඩක් ඉලාවට අරමුණු පරිගන්නේ. මේකේ මේ සංඥාව පිළිබඳ සාංශ කියන කාර්යයටම හරිය දැන් ඇත්තටම මේක හොඳට නුවණින් කල්පනා කරලා බලනකොට ඇති දෙයක් ඇත්තෙම නැහැ. එහෙමයි. දැන් දැන් බලන්න දැන් අපි සමාජයේ දැන් බොහෝ දෙනා සැලකනවනේ සාමනාස දැන් උගත් පිටසක් ඇටියට. නෝගතුන් මොඩියෝ කියලා ඉතින් වෙන් කරනවනේ. එහෙමයි. එතකොට දැන් අපි උගත් කියලා සම්මතයෙන් කියන්නේ මොකද්ද? උගත් කියලා කියන්නේ ඉතින් මේ සංඥාව ගොඩක් දිනු කරපු අය. එහෙමයි. දැන් අපි භාෂාවක් ගමු මට ඉංග්‍රීසි භාෂාව පුළුවන් කියලා අපි කියනවා. එහෙමයි. ඒකත් මම. ආත්ම සංඥාවෙන් තමයි එතනක් තියෙන සංඥා ගොඩක් අල්ලන්නේ. ඒකට අපි සංඥා ගොඩක් දිනු කිරීම කියන්නේ දැන් භාෂාවක තියෙන වචන ගොඩාක් හඳුන ගන්න හඳුන ගන්න එයා භාෂාව දන්නවා. එහෙම. ඒතකොට ඒ රීති රීති දන්න ඒ සම්බන්ධව එතකොට එයා භාෂාව දන්න මොඩේ කියලා කියන්නේ මුගත් නැහැ කියලා කියන්නේ ඒ සම්බන්ධව දන්නේ නැහැ. එහෙම. ඒ සංඥාවල් නැහැ. එතකොට නෝගතා කියලා කියනවා. එතකොට කියන්නේ ඇත්තටම උගනීම කියලා කියන්නේ ඉන්න සංඥා ගොඩක් දිනු කිරීම තමයි. බුද්ධිමත්කම කියන්නේ වෙනම දෙයක් නෙමෙයි. ඒතර උගත්කම කියලා කියන්නේ මෙන්න මේ සංඥාව දිනු කිරීම තමයි. එතකොට අපි හඳන එක කොටසක් විතරක් සංඥාවෙන් අඳුනාගත්ත පමණින්ම එයා උගතේ කියන්න පුළුවන්. දැන් අද අපේ සමාජයේ ඉන්නවා වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ කරුණු කාරණා ටික සංඥාවෙන් අඳුනාගත්ත අය ඉන්නවා වෛද්‍යවරු කියලා. එතකොට එයා අඳුනාගෙන තියෙන ඒ ඒ විශේෂයට අදාළ සංඥාවන් ටික විතරයි වෙන්න පුළුවන්. එතකොට එපමණකින්ම යා උගතෙක් වෙයිද අපි හඳුන්නේ මේ සමහර වෙලාවට එයාට මේ මේ මේ ලුණු ගෙඩියක් කපා ගන්න දැනුම නැති වෙන්න පුළුවන් අපේ හඳුන්නේ. ඒ විදිහට ඒ ඒ විෂයන්ට අදාළ සංඥාවන් ටික තිබුණු පමණින්ම එහෙම උගතෙක් වෙයිද අපි හඳුනන්නේ. ඇත්තටම සම්ස උගත්කම කියන්නේ තමන් දැනගන්න විශේෂ සම්බන්ධව අපේ සානන්සේ කියවගේද වෛද්‍ය වෘත්තිය සම්බන්ධව. ඉතින් ඇත්තටම මේ අපේ අර භාවනා කරනකොට ස්වාමීන් වහන්සේ නමක් ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ දොස්තර මහත්තයෙකුට කියලා තියෙන දොස්තර මහත්තයා මටම කිව්වා. භාවනා කරන්න ගියාම මේ ඒ ස්වාමීන් වහන්සේගේ ටිකක් භාෂාවත් කතා කරන විලාසය උඹ බං කියලා කතා කරනවා. එහෙම. ඉතින් උන්වහන්සේ කියන උඹලා දන්නේ මොනවද? උඹලා දන්නේ බෙහෙත් එක්කක් කියන්නේ විතරයි. කියලා මේ ස්වාමීන් වහන්සේ කියලා දෙනවා මේ ප්‍රසිද්ධ වෛද්‍යවරයා. ඒ වෛද්‍යතුමා ඉතින් ගෙදර කියලා කල්පනා කරලා මේ කතාව පැත්ත තමයි බලපුවාම එහෙමයි. මොකද ගෙදර සාමාන්‍ය මොකක් හරි දෙයක් මේ විදුලියේ මොකක් හරි ප්‍රශ්නයක් වුණත් ඒක හදාගන්න තේරෙන්නේ නැහැ. එහෙමයි. කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ගන්න එකම දේ බෙහෙත් පෙත්තක් ලියන එක තමයි. ඒක සාමාන්‍යයෙන් කිව්වා වගේ. ඒක තමයි ඒ අංශයෙන් එයා පුරුදු කරලා තියෙන්නේ. මොකද අපි හන්නේ මම මේ මේ ප්‍රශ්නේ විතරට ඉස්මතු කළේ දැන් අපේ රටේ යම් යම් ධර්ම විරෝධී අදහස් පහළ වෙන යුගයක බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා ආදී වශයෙන් තොරතුරු ඉදිරිපත් කරන වකවානුවක ඒ මතය හා ඒක රාශී වෙච්ච පිරිස ගැන කියනකොට බොහෝ දෙනා ගැන හරි උගත් අය වෛද්‍යවරු ඉංජිනේරවරු ආගේ උගත් අය තමයි එතෙන්ට හොඳයි සානසික පිටපත් කරපේක ඇත්ත දැන් අපිට නත් ප්‍රශ්නේදී මිනිස්සු ඇවිල්ලා කියන දෙයක් තමයි සානක් ඇත්තටම හරි වටිනවා. මොකද මේ හාමුදුරුවනේ දැන් ඔය ඒ පිරිසටනේ මේ හුත උගත්තු ටික ඔක්කොම ගිහිල්ලා තියෙන්නේ. කියන කතාව කියනවා. එහෙම අප්පා. ඇත්තටම ඒ උගත්කම අපේ සානක කියන්න වගේ ඇත්තටම අර එක දෙයක් පිළිබඳව එයා යම් කිසි දෙයක් හොඳට සංඥා ටිකක් දෙනු කළා. යම් කිසි තැනකට ගිහිල්ලා ඉන්න. ඒකකොට ඒක සමාජ මට්ටමින් ඉතින් මේ පුත්තත් දැන් සමාජයේනේ. එයා පිළිගන්න උගතා අහවලා මෙයා කියලා යම් කිසි සම්මුතියක් ගොඩනගෙනවා. ඒ සම්මුතිය හරහා සමාජය පිළිගන්න මෙයා ලොකු බුද්ධිමතෙක් කියලා. ඒ බුද්ධිමතෙක් කියන හරහා තියෙන සාමස්තේක මතක් කරපේක හොඳයි. මොකද ඒ ඇත්තටම බලපුවාම නියම අවබෝධයක් තියෙන කෙනා අවබෝධ කියන ප්‍රඥාවනේ. ඒක ප්‍රඥාවක් නෑ. යම් කිසි සංඥා ගොඩක් දිනු කළා එක විශේෂ යම් කිසි ප්‍රවීණත්වයක් තියෙනවා පමණක්. ඒ එපමණකින් සියල්ල දන්න උගතෙක් කියලා හඳුන්වා දීමක් වැරදි නේ. වැරදි. පැහැදිලිවම සාන්න. එහෙමයි. එතකොට අපි හඳුනන දැන් මේ සංඥාව කියන්නේ මේ හඳුනා ගැනීම කියන එක මේ වැඩි වශයෙන් කල යුතු දෙයක්ද ඕනවට වැඩිය හඳුනා ගැනීම තුළ කෙලෙස් ඇති වෙන තියෙන ඉඩ වැඩිද අඩුද හඳුනාගත යුත්තේ සීමා සහිතද එහෙම මොකද අපි හැමරේ සම්බන්ධයෙන් දක්වන අදහස. සාමාන්‍යයෙන් දැන් ඇත්තටම අපිට හඳුනා ගැනීමේදී පාලනයක් කරන්න බෑනේ. එහෙම සංඥාස්කන්ධේ. එතකොට අපිට තියෙන්නේ විතර අවශ්‍ය කරන්නේ මේ හඳුනා ගැනීම සාමාන්‍ය යෝනිසෝ මනසිකාරයේ හරහා අපිට හොඳ පැත්තට හරවන්න තමයි පුළුවන්කම තියෙන්නේ. එහෙනම් අපිට දැන් සාමාන්‍යයෙන් අපිට මේ එකපාරම හඳුනා ගන්න එපා කියලා එක වළක්වන්න බෑ නිසා නෑ අපි හන්නේ මම මේ ප්‍රශ්නේ ඇහුවේ සමහර ඒවා අපි අඳුනන්නේ නැති තරමට අපිට ටිකක් ගැටුම් කෙලෙස් ඇති වෙන එක අවම කරගන්න පුළුවන්ද කියන හැඟීමක් මට ආවා. දැන් උදාහරණයකට ගත්තොත් අපේ හන්දරනේ කවුරු හරි කෙනෙක්ට ඉංග්‍රීසියෙන් බලනවා. එතකොට ඉංග්‍රීසි දන්නේ නැති නම් එයා ඒක වෙනුවක් කියලා එයා දන්නවා. hinaවේ ආ කීකේ ඉන්නවා. සමහර වෙලාවට එයා හිතන විට එයාත් එක්ක බොහොම සුහදව කතා කරනවා කියලා. ඒතකොට අර දැනුම අඳුනා ගැනීම නිසා ඇති වෙන ද්වේෂය අර අඳුරගත් එක්කනට නෑ නේද? ඔව් නෑ. අතරම සානහස දැන් එහෙම කියනවනම් දැන් අපි ගත්තොත් සානහස කියන එකේ ලොකු ඇත්තක් තියෙනවා. මොකද අපි ඕනට වඩා දේවල් හඳුනා ගන්න යාම තුළ අපිට ප්‍රශ්න වැඩි තමයි. මොකද පුජ්‍යලේ වුණත් අපි ගත්තාම එහෙම තියෙනවනේ ප්‍රශ්න. ඉතින් ඒ අනුව කල්පනා කරනකොට එහෙම අපිට එහෙම හිතන්න පුළුවන්. හැබැයි සාන්නස මේ හැම දෙයකදීම අපිට අර විදිහේ යෝනිසෝ මනස්කාරයක් තියෙනවා. අතරම දැන් මේ සංඥාව කියන එක දැන් හඳුනා ගැනීම දිගටම යනවා. ඒකෝට දැන් මේ අපි හඳුනා ගන්න මේ ලෝකේ මේ සාමාන්‍යයෙන් තියෙන පුතග්ජනේ ඉතින් හඳුනා ගන්න දේවල් ටිකනේ ඉන්ද්‍රිය ගෝචර අරමුණු අඳුනා නොගෙන ඉන්න බෑ බෑ ඒ කියන්නේ ඇහැට පේන රූප කනට ඇහෙන ශබ්ද අඳුනා ගන්න නැතුව ඉන්න බෑනේ නේද ඒවා අඳුනා ගන්න වෙනවා හැබැයි ඒවා ඔස්සේ ඊට පස්සේ අපි හඳුරන්නේ තව තවත් අඳුනා ගැනීම වලට යන්න ගියාම ඒ කියන්නේ හිත මෙහෙවීමක් වෙනව නේද එතන? ඔව් ඒ හැබැයි ඉතින් ඒක එහෙම ඒක ඉතින් රායාසයෙන් සිද්ධ වෙන දෙයක්. නමුත් ඉතින් අපිට දැන් එතනදි කරන්න තියෙන්නම සානස මෙතන ධර්මයේ ගලප ගන්න එක තමයි. එහෙමයි. ඉතින් අපිට ඒව නවත්තන්න ක්‍රම ක්‍රමයක් නැහැනේ. එහෙමයි. ඒ නිසා ඉතින් අපි ධර්මයේ ගලප ගත්තොත් අතරම යෝනිසෝ මනස්කාරයෙන් බලන්න අතරම මෙතනදී මට හිතෙනවා දැන් බුදුරජාණන් වහන්සේ මේ සංඥාව දැන් සිත් යම් තාක් සිත් පහළ වෙනවා නම් ඒ තාක් සංඥාවක් තියෙනවා. එහෙමයි. ඒක. ඒකට මහා බරපතල දෙයක් මේ සංඥාස්කන්ධය කියන්නේ. එහෙමයි. එතකොට ඒ නිසා දැන් බුදුරජාණන්සේ දේශනා කරන මේ ලෝකේ දැන් සාමත මේ පහළ වෙන දැන් චිතන පතන දකින හැම දෙයක්ම තිය සංඥානේ. අපි එතකොට දැන් මේ සංඥා මේ හඳුනා ගැනීමනේ. එතකොට සංඥාස දැන් ඒක අර ඒ වගේ හඳුනා ගැනීම මගහරවා ගන්න දැන් ඇත්තරම දැන් මගහරවා ගන්න අපිට තියෙන දැන් අත දස සංඥාවලට වගේ එහෙම දැන් අපේ අද මෙහෙම වුණොත් දැන් කවුරු හරි අපේ හාමුදුරන්ට හරි මට හරි බනිනවා. ඒ බැනීම තුළ අපේ හාමුදුරනේ බැනුමක් කියලා අඳුනාගත්තා. බැනුමක් කියලා අඳුනාගත්තාමනේ අපිට මේ පටිගයක් හරි තරහක හිතට එන්නේ අපේ හාමුදුරනේ. එතකොට ඒක බැනුමක් විදිහට අඳුනාගන්නේ නැතුව එයා තවත් ශබ්දයක් පමණයි කියලා අඳුනාගෙන ඒක බැහැර කරන්න පුළුවන් කමක් තියෙනවද අපි හන්නේ? ඔව් දැන් එහෙම කරන්න පුළුවන් නම් ඒක කොහොම වටිනා දෙයක්. ඉතින් අපිට මේ කෙලෙස් ගැතිය නිසානේ එහෙම බැරි. එහෙමයි. ඒ ඇත්තටම අපිට එතන ඇත්තටම සාමාන්‍යයෙන් හිතනවා නම් මෙතන අර පංචස්කන්ධ ක්‍රියාවලියක් විතරයි. විතරයි. එහෙම. එතකොට අතර ශබ්ද මාත්‍රයක් පමණයි කියලා අපට දැන් අර මම අහුවේ ප්‍රහානේ දැන් දැනුම යනු ශබ්දයක්. ශබ්දයක්. එතකොට දැන් ඒ ශබ්දය කියන එක අපි අඳුන ගත්තා. ගත්තා. අර අනිත් ඒ කියන්නේ රූපයක් නෙවෙයි බැනුම, ගන්ධයක් නෙවෙයි, ඊළඟට රසයක් නෙවෙයි, ස්පර්ශයක් නෙවෙයි, ධර්මයක් නෙවෙයි, ඒක ශබ්දයක් කියන අඳුන ගත්තා. ඊට පස්සේ දෙවනි අධීර නේද අපි හන්නේ මේ ඒ ශබ්දය බැනුම් ශබ්දයක් කියලා අඳුනා ගැනීම තුළ නේද මේ පටිගය ඇති වෙන්නේ ඒක හරි සානසේ දැන් සාමනාසයේගේ මුලින්ම ඉදිරිපත් කරපු ප්‍රශ්නය සානසේ අත්‍රම ඒක මේ පැහැදිලි කරා. එහෙමයි. ඒ ඇත්තටම ඒ ඒ අනුව නම් සම්මත එහෙම හිතනකොට නම් ඇත්තටම අපිට શબ્දයක් කියලා දැන් අපි විපස්සනා භාවනා කරනකොට ඊළඟට අපි විශේෂයෙන්ම දැන් සිහිය දිනු කරනකොට අපි શબ્දයක් શબ્දයක් කියලා මෙනෙහි කරනවා නෙමෙයි. මෙනෙහි කරන අපි උදානම් අපි නිකන් ඒක ගතානුගතිකව શબ્දයක් શબ્දයක් කියලා කියනවා නෙවෙයි. නමුත් ඒක ඉතාම කිහිනුවනින් අපි ශබ්ද මාත්‍රයක් විතරයි. ඒ විදිහට එතනින් අපට ඒක වළක්ක ගන්න පුළුවන් නම් සංසාර කෙලෙස් ගංගාව එහෙම වළක්ක ගන්න පුළුවන්. පුළුවන්. ඒ සවුන්හම මේ දිගින් දිගට වහන් ප්‍රශ්නේ. දැන් තමයි මට ඒක හොඳට වැටහුනේ. එහෙමයි. ඒ අනුව එහෙම ඇත්තටම අපිට විපස්සනා අනුවලින් මේ විදිහට දකින්න අපි මාර්ගය හදා ගන්නවා නම් ඒක ඇත්තටම කෙලෙස් සෑහෙන කපන්න පුළුවන්. එහෙම අපහන්. එතකොට අපි හන්නේ දැන් අපි පැහැදිලි කරගත්තා සංඥාව කියලා කියන්නේ අරමුණු හඳුනා ගන්න ස්වභාවය සංඥාව කියලා කියන්නේ. එතකොට අර අඳුනගනු ලබන අරමුණු ප්‍රධාන වශයෙන් හයක් තියෙනවා. ඒ අනුව සංඥා කාය කියලා අපි හඳුන්වනවා කරලා විදිහට සංඥා ස්කන්ධ අපි නම් කරනවා සංඥා ගොඩවල් හයක්. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියලා. එතකොට අපි හඳුරන්නේ මේ කියන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන අරමුණු වල තවත් සංඥා දෙකක් ගන්න පුළුවන් නේද මේ සුභ සංඥා අසුභ සංඥා කියලා. එය තවත් හඳුනා ගැනීමක් නේද? තවත් හඳුනා ගැනීමක් සංඥා. ඒතකොට මේ විදිහට හඳුනා ගැනීම අනුක්‍රමයෙන් වර්ගීකරණය වෙන්නේ යනවා නේද? සාමාන්‍යයෙන් මේක මේ කෙලවරක් වෙන එකක් නෙවෙයි මේ සංඥාව. එහෙමයි. දැන් මොකද දැන් මේ විදිහට අපි ගත්තොත් ඉන්න සුභ සංඥා අසුභ සංඥා වගේම සංස්කෘත කොච්චර සංඥාවල් තව තියෙනවද බුදුරජාණන්සේ දැන් ධර්මයේ පැත්තෙන් ඊළඟට අපිට මේ සාමාන්‍යයෙන් කෙලෙස් පැත්තෙන් ගත්තොත් හඳුනා ගැනීම වල එකෙන් ඇත්තටම කෙලවරක් නැහැ. එහෙමයි. සුභ සංඥා සුභ සංඥා කියලා ගත්තාම තමයි දැන් සුභ එනතර සුභ සංඥායට අපි කැමති. එහෙම. දේවල් අපි හඳුනා ගන්නවා අපි කැමති. රූප හඳුනා ගන්නවා. අපි කැමති කියන්නේ කවුරු කැමති ඒවද අපි හඳුනන්නේ? ඒකත් පංචස්කන්ධයක් තමයි. දැන් මේ පරිසන්නව දැන් අපි දැන් අපි හඳුරු කැමති එකම මම කැමති නොවෙන්න පුළුවන්. නොවෙන්න පුළුවන්. දැන් අපි අපි ඒ පුද්ගලයා කැමති. ඒ පුද්ගලයා කැමති. එහෙමයි. මොකද සාන්නද දැන් මෙතන අපිට දැන් සම්මුතියේ පිටලා තමයි පරමාර්ථය කියන්න තියෙන්නේ. කියන්න වෙන්නේ. එහෙමයි. පරමාර්ථය කතා කරන හන්සේ පවා සම්මුතියේ පිටලා තමයි මේ උතුම් ධර්මය පැහැදිලි කරේ. එහෙමයි. එතකොට සාමාන්‍යයෙන් දැන් සුබ සන්දහම ගත්තාම දැන් කෙලින්ම එහෙනම් මම කියන මම කැමති. එහෙමයි. දැන් මම කැමති රූපය දැන් දැන් මම කැමති රූපයක්. මේක සුබ සංඥාවක් හැටියට ගන්න පුළුවන්. ගන්නද රූපය මොකද? කැමති කෙනෙක් දකිනවා. මම සුබ සංඥාවක්. මම කැමති ශබ්දයක් අහන සුබ සංඥාවක්. එහෙමයි. මම කැමති ආග්‍රහණයක්, මම කැමති රසයක්, මම කැමති පහසක්, මම කැමති අරමුණක් මේ ඔක්කොම සුබ සංඥා හැටියට ගන්න පුළුවන්. අපි හන එතෙන්දී ඉස්සෙල්ලාම අඳුන ගන්න රූපය අඳුනා ගන්නවා ඊට පස්සේ ඒ රූපය කැමති රූපයක් කියලා අඳුනා ගන්න. එහෙම නැත්නම් කොහොමද ඒ කැමැත්ත ඇති වෙන්නේ ඉස්සෙල්ලාම අපි? ඔව් සානක හඳුනා ගත්තට පස්සේ දැන් අපි රූපය හඳුනා ගන්නවා. හඳුනා ගත්තට පස්සේ අපි දැන් කැමැති රූපයක් අපි කැමැති දෙයක් නම් එහෙම කැමැත් කැමැති දෙයක් නම් අපි හඳුනා ගත්තා ඊළඟට කැමැත්ත ඇති වෙන වේදනාවක් එක්ක. එහෙම. එතන අපි දැන් අපි එකෙන් අපි කැමති දෙයක් නම් අපි ඒක සැපයක් අපි විඳිනවා. එතකොට ඒ කැමැත්ත ඇති වෙන්නේ අපි හන්නේ කලින් ඒ පිළිබඳව අත්දැකීමක් ඇතුවද එහෙම නැත්නම් හිතේ තියෙනවද මෙන්න මේ වගේ රූපයක්කට මම කැමති. මෙන්න මේ වගේ ශබ්දයක් අහනවා නම් මම කැමති කියලා. එහෙම කල්ැතුව කැමැත්තක් හිතේ ඇති කරගෙන ඉන්න වෙලාවේ ඒට සමාන අරමුණක් ආවහම දෙකම ඇත්තටම සාමාන්‍ය කලින් අත්දැකීමක් තියෙන්න ඕනේ. දැන් අපි හිතමු අපි දැන් වෙනම කොහරි තැනකට ගිහලා අපි දන්නේම නැති අමුතුම සතෙක් ඉන්නවා. ඉතින් ඒකට අපිට මේ සතා ගැන කිසිම අවබෝධයක් නැහැ මොකද්ද කියලා. නමුත් අපි දැන් අපි දැන් ඒ කියන්නේ අර දැන් සංඥාව කියන්නේ ඉස්සෙල්ලම හැඳිනගෙන ඊට පස්සේ දැන් කියන්නේ ලකුණු කරගන්නවා. එහෙම. ලකුණු කරගෙන ඊට පස්සේ දැන් දෙවෙනි වතාවදානක් දැක්කාම ආ ඒක ඊට වඩා විස්තරාර්ථ වශයෙන් හඳුනා ගන්නවා. හඳුනා ගන්නවා. ඊට පස්සේ අපි සියක් වතාවක් දහස් වතාවක් දකින්න දකින්න මේක ප්‍රබලත්වයට යනවා. යනවා. එහෙනම්. ඒක දැන් සංඥාව කියන්නේ තර අපි අර සාමාන්‍ය අර උපමාවල කියන අභිධර්ම පොත්වල අර ලීවඩු අර තමන් ඉරණ ලීයේ අර කළු නූලෙන් සංඥාවක් දාගෙන දැලි සංඥාව ගන්න. දැලි සංඥාව. අන්න ඒ වගේ සංඥාව. එතකොට සංඥාවස දැන් මේ සංඥාවෙන් අර සම්බන්ධයේ දැන් මතක් කරපු විදිහට දැන් අපි දන්නේම නැති දෙයකට සම්බන්ධ කියන එකපාරම වටිනා දෙයක් වුණාද අපි හිතමු කිසිම කෙනෙක් මේ වටිනා මණිකක තියෙන වටිනාකමක් දන්නේ නැහැ. එහෙමයි. දන්නේ නැතුව තියා පාක පාක යන්න පුළුවන්. එහෙමයි. එතකොට මොකද යා මේකේ වටිනාකමක් දන්නේ නැති නිසා ඒක දැකලා හඳුනගෙන තිබ්බොත් ඇත්තට ඒතර කෙලෙස් වැඩි වෙන ගතිය ඒකාන්තයෙන් වැඩි වෙනවා. දන්නේ නැති දෙයකට එහෙම ඇති වෙන්න තියෙන ප්‍රවණතාවය හරි අඩුයි. එහෙම. එතකොට කැමැත්ත වුණත් ඇති වෙන්නේ කලින් අත්දැකීමක් එක්ක නේද? අත්දැකීමක් එක්ක. ඒ අනුව එයාට ඒ රූපේ සම්බන්ධයෙන් දැන් අපි ගත්තොත් දැන් අපි ආහාරයක් හරි සානද කලින් අපිට අත්දැකීමක් තිබුණොත් අද මේක මෙන්න මේ විදිහ රහක් තියෙනවා. අපිට දැන් කලින් අත්දැකීමක් තියෙනවා මෙන්න මේක මේක නීරසයි මේක රස නැහැ. ඒකෝර දැන් අපිට අර රහක් තියෙන ආහ අපි දන්නවා මේකේ මේ සංඥාවක් තියෙනවා මේ කෑම එක ඒකාන්තේ රහයි කියන. මේ විදිහේ කෑම එකක් නම් රස ඇති කියන එක කල්ැතුව තියෙන අත්දැකීමක් තියෙන. එහෙම අඳුරගන්න. ඒ අත්දැකීම හරහා අපිට ඒකාන්තේ ලෝභය ඇති වෙනවා. අපි දැන් හිතමු ලස්සන දෙයක් තියෙනවා. අපි දන්නේ මෙලොව දෙයක් මේක මොකක්ද කියලාවත් දන්නේ නැහැ. ඒතර අපිට එහෙම වුණොත් ඒකේ ඒ සම්බන්ධව අපිට ලෝභයක් එහෙනම් කෙලෙසයක් හටගන්නේ. ඒ කියන්නේ අපි හන්දරනේ අඳුනා ගැනීම සිද්ධ වෙන්නේ කලින් අත්දැකීම් එක කියන එක නේද අපිට මේකෙන් තහවුරු පැහැදිලි වෙනවා. එහෙම. දැන් බැනුම් අහපු නැති කෙනෙකුට බැන්නොත් ඒක බැනුමක් කියලා හදන්නේ නැහැ. සමහර වෙලාවට දැන් සනස මතක් කියනකොට මතක් වුණේ දැන් දැන් අපේ ওই ස්ථානවල සමහර අවස්ථාවල අර බල්ලෝ එහෙම සමහර බල්ලෝ මම පිළිද පොඩි අත්දැකීමක් ඒ බල්ලට මම දැන් දැන් එළියට එලවන්න මම මෙහෙම උට ගහන්න වගේ මේවා කරා. එහෙම. ඒ වෙලාවේ මේ බල්ලා මූ තවත් මගේ ළඟට ඇවිල්ලා උසුරතල් වෙනවා. ඌ දන්නේ මේ ගහන්නයි හදන්නේ කියලා. ගහන්නයි හදන්නේ කියලා. එහෙම. මොකද උට එහෙම සංඥාවක් නැහැ. එහෙමයි. ඒක ඒකට සාන්නත් අපිට ඒකාන්තයෙන්ම මේ පළවෙනි මුලින් අත්දැකීමක් අවශ්‍යයි. එහෙමයි. එතකොට රූපය සම්බන්ධයෙන් උනත් දැන් අපේ හාමුදුරුවෝ මාව අඳුනන්නේ මම අපේ හාමුදුරුවෝ අඳුනන්නේ අපි දෙනම වහන්සේ කලින් දැකලා අසුරු කරලා ඒ අධ්‍යක්ීම තියෙන නිසා. පැහැදිලිවම. සමහර වෙලාවට අප දෙනම ගැන ජීවිතේට දැකපු නැති කෙනෙක් සමහරට බිම්මසන්න පුළුවන් කවුද අර හඳුරෝ දෙන්න කියලා. දැන් රූපවාහිනියෙන් මේ වැඩසටහන බලාගෙන ඉන්න අලුතෙන්ම ධම්මානුපස්සනාව නරඹන අද දවසේ නරඹන අපි දෙන්න ගැන දන්නේ නැති, අහන්නේ නැති කෙනෙක් බලන අනිත් එක්කනාගෙන් අහන්න පුළුවන් කවුද අර හඳුරෝ කියලා. කවුද අර හඳුරෝ? දැන් අද සංස දැන් සමහරවල් දැන් අපි දැන් ඔන්න දැන් මේ සාකච්ඡාවලදී දැකලා දැකලා තියෙනවා අපි දැන් උකහරවන්නේ හරි කරවන්නේ ආසාවනාස අපි වහන්සලා දැකලා තියෙනවා ඕන තරම් මිනිස්සු කියනවනේ අර බලන්න අර මුලින් අර අත්දැකීමක් තියෙනවා එහෙමයි අත්දැකීමක් තියෙනකොට තමයි මේ එකෙන් ඉතින් කෙලස් හරි අපලන්නේ එතකොට එතනින් අදහස් කරන්නේ නැහැනේ සංඥාව නැත්තටම නැහැ කියන එකත් අදහස් කරන්නේ නැහැ නේද අපලන්නේ අර සංඥාව එක මේ පැතුරුණ අවස්ථාවක් තමයි දන්නේ මොකද දැන් අපි දෙන මහාමුදුරු විදියට සංඥාවක් තියෙනවා. තියෙනවා. පැහැදිලි. මනුෂ්‍ය විදියට සංඥාවක් තියෙනවා. ඔව්. සානද දැන් අතර මේක ප්‍රධාන වශයෙන් බෙදිලා අතු පතර බෙදිලා බෙදිලා බෙදිලා එහෙම එහෙම යන එකක් හැටියට තමයි මේක ගංගාවක් වගේ මහා සාගරයක් වගේ ඉස්සරහට බෙදි බෙදි යන එකක්. එහෙමයි. ඒ ප්‍රධාන සංඥාවල් ඒකාන්තෙම තියෙනවා. එහෙමයි. දැන් පිටරටකට වගේ ගියාම ආමුදුරු කෙනෙක් දැකපු නැති රටකට ගියා සමහර වෙලාවට එයාට හාමුදුරුවෝ කියන සංඥාව ඇති වෙන්නේ නැහැ. නෑ පැහැදිලිවම. ලංකාවේ අයට හාමුදුරුවෝ කියන සංඥාව තියෙනවා. තියෙනවා. හැබැයි ලංකාවේ ඉන්න අයට ඒ හාමුදුරුවෝ කවුද කියන සංඥාව සංඥාව නැහැ. අන්න හරි සංඥාව. දැන් චිත්‍රපටයකට ගියාම මේක අය හිතන්නේ දැන් මේ අය මෙහෙම ඇඳුමක් අඳින්නේ කියලා අපෙන් එන අහලා තියෙනවා. ඒ මේ මේ අපහසු ඇඳුමක් අඳින්නේ කියලා සමහර සුදු අය. ඒකට දැන් එම්පට ඒක සමාන. දැන් අද ලෝකෙම ගත්තාම ස්වාමීන් වහන්සේලා බොහෝ සෙයින් දකින්න ලැබෙනවා. නමුත් නොදකපු අය කොහොම තරම් ඉන්නවා. එහෙමයි. ඒ ඉන්න අයට මේක හරි ප්‍රශ්නයක්. එහෙමයි. එතකොට දැන් අර සාමාන්‍යත් කිව්වා වගේ දැන් මේ රටේ මිනිස්සු සුරක් පරවගෙන ඉන්න ආමේ සාමාන්‍යත් නම කියලා දන්නවා. හැබැයි මේ මොන හාමුදුරුවද කියලා දන්නේ නැහැ. ඒක හරි. එහෙමයි. ඒක හැබැයි මේ දැන් ස්වාමීන් බණහන ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන එහෙම අය දන්නවා මේ හවල් හාමුදුරු මේ හාමුදුරු මේ විදිහටයි බණ කියන්නේ මේ මේ විදිහටයි උන්වහන්සේගේ වැඩපිළිවෙල. ඉතින් ඒ ඔක්කොම හදනවා. තව තව ඕන දේවල්. දැන් ඔය විදිහට අපි හන්නේ දිගින් දිගට සංඥාවන් පහල කරගෙන යාම තුළ තමයි නොදැනුවත්ම කෙලෙසෙන්නත් පුළුවන් නේද? හැබැයි සංස්කෘතිය කෙලෙසෙන්නත් පුළුවන්. හැබැයි සංස්කෘතිය ඒ වගේම දැන් ඔය විදිහටම දැන් හඳුනා ගැනීමේ යම්කිසි ලිමිට් එකක් තියලා ඒක එතනින් අතහරින්න නැතුව සමහර වෙලාවට අර හඳුනාගත්ත දේ ඇලිලා එහෙම නැත්නම් ගැටිලා ඊට පස්සේ කෙලෙස් අවශ්‍ය ගන්න තත්ත්වයට යනවා නේද අපේ හා. දැන් ස්වාමීනාත් කියන එක හරියි. දැන් ඒ හඳුනා ගැනීම කෙලෙස් අවශ්‍ය ගැනීම දක්වාම යනවා. ඒක එක පැත්තක්. එහෙම. හැබැයි මම කියන්නේ ඒකේ ඒ පැත්තේ කායේ වරද. ඒක ඒකාන්තයෙන් ඒ විදිහම තමයි සිද්ධ වෙන්නේ. එහෙම. නමුත් ස්වාමීනාත් දැන් මෙහෙම හිතන්නකෝ දැන් ඒකම අනිත් පැත්ත ගත්තොත් අපි අර දිගින් දිගට යෑමේ පොඩි වටිනාකමක් තියෙන අවස්ථාවක් තියෙනවා. ඒ කුසල පාර්ශයට හරවගෙන අඳුර ගන්නවා. කුසල පාර්ශයට හරවගෙන දැන් අපිට දැන් මේ අනිත්‍ය සංඥාවක් හැටියට දැක්කොත් එහෙම ඒක දිගින් දිගටම දිගින් දිගටම මේක ධාතු මාත්‍රයක් දක්වාම යන්න පුළුවන් නම් එහෙමයි. ඒක ඉතින් ඇත්තටම සානත් අපිට නිවන දක්වා මේ සංඥාව අපට උපකාර වෙනවා. එහෙමයි. කුසල අකුසල සංඥාව දිගින් දිගටම ඇති කරගෙන ගියොත් මේ පව් රසක් රස කරන තත්ත්වයටපත් වෙනවා. කුසල සංඥාව දිගින් දිගටම වැඩි කරගෙන ගියොත් නිවන සාක්ෂාත් කරගන්න ගැනීම දක්වාම අපට ඒක උපකාර වෙනවා. ඒකයි අර අභිධර්ම පිටකයේ සංඥාව සංස දැන් සූත්‍ර පිටකයේ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා වශයෙන් පෙන්වන්නේ. අභිධර්ම පිටකේ මේ සංඥාව බොහෝ තැන්වල පෙන්වන්නේ කුසල සංඥා, අකුසල සංඥා, ව්‍යාකෘත සංඥා. එහෙමයි. ඒතර මේ කුසල සිතා සම්බන්ධව සියලුම සංඥා කුසල සංඥා. එහෙමයි. අකුසල සිතා සම්බන්ධව සියලුම සංඥා අකුසල සංඥා. ඊළඟට ශාන්ත ක්‍රියා, ඊළඟට විපාක, ඒවත් අතහරින්න ඒවා අව්‍යාකෘත අව්‍යාකෘත සංඥා. මධ්‍යස්ථ සංඥා, උපේක්ෂා සංඥා හැටියට පෙන්නනවා. එහෙමයි. එතකොට ඉතින් ඇත්තටම ස්වාමීන් කියපු දෙයම තමයි මේ එතන කියන්නේ මොකද කුසල අකුසල විපාක ක්‍රියා මේ සෑම එකක්ම ඉතින් ඇත්තට සංඥාවයි තමයි. එහෙමයි. අපි හනේ ඒත් එක්කම දැන් අපි තේරුම් ගන්න දැන් පැහැදිලිව ඔබට වැටහෙන්නේ නැති සංඥාව මොන තරම් ව්‍යාප්ත වෙන එකක්ද කියලා. අපි අපි එක සැරේට රූපයක් දැකලා රූපය හඳුනා ගැනීම විතරක් සංඥාව හැටියට ගත්තට ඒ හඳුනාගත් ගැනීමෙන් පස්සෙත් ඒක එකින් එකට එකින් එකට වර්ග කර කර හඳුන ගන්න හැටි. උදාහරණයකට ගත්තොත් විද්‍යාඥයේ යම් කිසි අපි හිතමු මොකක් හරි ලේ බිඳුවක් වගේ එකක් අරගෙන ඒක අංශු වලට බෙද බෙද බෙද බෙද හඳුනා ගන්නට දරන උත්සාහය වගේ. දැන් මේ දවස්වල අපේ හැමරණේ මේ වෛරස් එක අරගෙන ඇවිල්ලා එක එක විදිහට බෙද බෙද අඳුන ගන්නවා මේක එංගලන්ත වෛරස් ප්‍රභේදය මේක ඉන්දියාවේ වෛරස් ප්‍රභේදය දකුණු අප්‍රිකාවේ වෛරස් ප්‍රභේදය ආදී වශයෙන් එක එක විදිහට මේ එකම දේ හඳුනා ගන්න වගේ රූපය වුණත්, ශබ්දය වුණත්, ගන්ධය වුණත්, රසය වුණත් මේ කියන හැම අරමුණක්ම මුලින් අරමුණ විදිහට හඳුනාගෙන ඊට පස්සේ විවිධ ප්‍රභේදවලට හඳුනා ගන්න පුළුවන්කම තියෙන බව අපි තේරුම් ගන්න ඕනේ. ඒ හඳුනා ගැනීම කුසල පාර්ශ්වයෙන් කරගත්තොත් කුසල් දිනු කරගන්නත් අකුසල පාර්ශවයෙන් කරගත්තොත් අකුසල් වැඩි දිනු වෙන්නත් හේතු වෙන බව අපි තේරුම් ගන්න ඕනේ. අපි හාන්දරනේ දැන් මේ සංඥාව හඳුන්වන තැන පැහැදිලි වෙන එකක් තියෙන මේ විකෘති සංඥාවන් අපි හන්නේ. සංඥා විපල්ලාස කියලා සඳහන් කරනවා. ඒකෙදී අදහස් කරන්නේ අපි හන්නේ දැන් අනිච්චේ නිච්ච සංඥා දුක්ඛේ සුඛ සංඥා අනත්තේ අත්ථ සංඥා සහ අසුභේ සුභ සංඥා විදිහට ඒ කියන්නේ අනිත්‍ය දේව ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන යථාර්ථයට පරිබාහිරව අනිත් පැත්ත වැරදි විදිහට හඳුනා ගන්නවා එතකොට දැන් අපි හඳුනන්නේ ඒ හඳුනා ගැනීම ගැනත් අපි කොහොමද අවධානය යොමු කරමු. වැරදි විදිහට හඳුනාගත්තොත් මොකද වෙන්නේ? ඔය ඇත්තට සම්හාස දැන් වැරදි විදිහට හඳුනා ගැනීම තුළ අපිට වෙන හානිය වචන වලින් කියා නිම කරන්න පුළුවන් කමක් නැහැ. ඒකනේ තථාගතයන් වහන්සේ මිරිඟුවක් කියලා දේශනා කරේ. එහෙමයි. දැන් ඇත්තටම දැන් බලන්න පුත්ත්ජනයාගේ අසුතවත් පුත්ත්ජනයාගේ ස්වභාවය තමයි හැම වෙලේම දැන් මෙච්චර මේ ධර්මයක් තියෙන කාලේ ධර්මයක් කතා කරන කාලේ උනත් අනිත්‍ය දැන් සාමනාතිකවා මේ සන්නා විපල්ලාස විපල්ලාස එහෙනම් විකෘති හඳුනාගෙන. ඔව් එතකොට දැන් බලන්න සාංශ දැන් සැබෑම සංඥාව තථාගතයන් වහන්සේ අනිත්‍ය සංඥාව. එහෙම. අනිත්‍ය සංඥාව කොච්චරවත් මේ අනිත්‍ය ගැන පැල් බැඳගෙන බණ ඇහුවත් බණ අහලා නැගිටිනකොට නිත්‍ය සංඥාවනේ ඉස්සර තියෙන්නේ. එහෙමයි. උදාහරණයකින් කියන්න අපේ අඳුරට. උදාහරණයක් කියන්නේ සමහර දැන් අපි ගත්තොත් ඉතින් දැන් මිනිස්සු දැන් අපිට දැන් මේ වෙලාවක මුලින්ම කතා කරා පංච ප්‍රධාන ස්කන්ධය වුණත් ඥානිච්ච ස්වභාවය. එහෙමයි. ඉතින් නමුත් ඒක කොච්චර ඇහුවත් සංඝාත මොනතරම් ඒ ගැන කතා කරත් ඉතින් ඒක ඉතින් ඒ මොහොතේම නිත්‍ය සංඥාවකටපත් වෙනවනේ. ඇයි එහෙම වෙන්නේ අපේ හැම? එහෙම වෙන්නේ ඉතින් සංස අවිද්‍යාව නිසා තමයි. එහෙමයි. මේ අනෝභෝධ තාම ප්‍රමාණවත් විදිහට අවිද්‍යාව යටපත් කරලා නැති නිසා මේක සැනකින් උඩ එන. අපි දීර්ඝ සංසාරයේ සානත මේ පැත්තම අපි ධර්මයෙන් නොලබිලා ධර්මයේ ලැබිලා නැතුව, කල්යාණ මිත්‍ර සම්පත්තියක් නැතුව, යෝනිසෝ මනසිකාරයක් නැතුව අපි මේ විකෘති සංඥාවෙන්ම තමයි මේ ගමන ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. එහෙමයි. ඉතින් මේ විකෘති සංඥාව නිසාම ඉතින් කොච්චර මේක අනිත්‍යයි අනිත්‍ය කියලා ඒකනේ අර මේක එක ජීවිතයක මේක පුරුදු කරලා දැන් මහා කෙලෙස් කන්දක් ස්වාමීන් වහන්සේ අපි දැන් එක ජීවිතයක මහාන වුණ ආරය අපිට අනිත් පැත්තට පෙන්නන්න පුළුවන් කියලා හිතුවට ඒක කරන්න අමාරුයි. එහෙමයි. ඒ ඇත්තට මේක මේක ක්‍රමානුකූලව කරන්න ඕන දෙයක්. දෙයක්. එහෙමයි. ඒ එහෙම නැතුව මේක කොහොම කරත් කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ අනුව කල්පනා කරලා බලනකොට ස්වාමීන් දැන් අපි මුළු සසර පුරාම අති දීර්ඝ මේ අනවරාග්ග ගමනේදීම මේක නිට්ටයයි නිට්ටයයි නිට්ටයයි නිට්ටයයි කියන සංඥාවෙන්ම තමයි ආවේ. එහෙම. ඒ සංඥාව පුරුදු කරලා පුරුදු කරලා අර භාවිතා බහුලීකතා කියන විදිහට ඒකම පුරුදු කරලා තියෙන අපට එක ජීවිතයක ධර්මය ලැබෙනවා මේක අනිත්‍යයි කියන. ඒ අනිත්‍යයි කියන්නේ ඇත්තට මේක අහන වෙලාවට තේරෙනවා. එහෙමයි. අහන වෙලාවට තේරුණාට ඊළඟ මොහොතේ අරව අමතක වෙලා අර අර නිත්‍ය බවටපත් වෙනවා. ඒ කියන්නේ දැන් මම නොවේයි, මගේ නොවේයි, මගේ ආත්මය නොවේයි කියකේ භාවනා කරලා දීපු ගමන් මගේ කනුව කියලා <laughs> පංචලේ කනුව අල්ල ගන්නවා. කනුව අල්ල ගන්නවා. ඒ ඒ ආත්ම සංඥාව වෙනවා එතෙන්ට. දැන් දැන් බලන්න ඉස්සනස දැන් කොච්චරවත් මිනිස්සු බොහොම කුසල් පිළිබඳව කතා කරන අය වුණත් මට කියලා ඉතින් බොහොම මම මේ අනිත්‍ය සංඥාවමයි මෙනෙහි කරන්න කියලා. නමුත් පුංචි දෙයක් හරි Tamanට උනොත් මට ඇයි මෙහෙම වුනේ මම මෙච්චර කල් මෙතන කරා මෙතන මේ විදිහට ප්‍රතිපත්ති කරා ඇයි මෙහෙම හාමුදුරු මට කරන්නේ එතන තනි කරම සක්කාය දිට්ඨිය වවාගෙනම මේ කටයුතු කරනවා දැන් අනිත්‍ය ගැන ඔය කතා කරන අය ඉතින් ඇත්තටම ඒක තමයි ඒක ස්වභාවය. එතකොට අපි හන්නේ අනිත්‍ය අනිත්‍ය වූ දෙය නිට්ටය වශයෙන් ගැනීම තුළ එතන ඇලීමකට ලක් වෙනවානේ. ඊට පස්සේ දුක් සහිතේ සැප සංඥාවෙන් අල්ලගත්තොත් ඒ වැරදි විකෘති සංඥාවක් නෙවෙයි විකෘති හඳුනා ගැනීම. එතනත් ඇලීම එනවා. අනාත්ම දේ ආත්මයි මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා අල්ලගත්තොත් එතනත් ඇලීම එනවා. ඊට පස්සේ අසුබ දේ සුබයයි හිතලා කල්පනා කරන ගත්තොත් එතනත් ඇලීම එනවා. ඒතකොට මේ සංඥාව තුළ අන්තිමේදී ප්‍රධාන වශයෙන් දක්වොත් මේ ඇලීම් ගැටීම් දෙකට නැඹුරු වෙන්න තියෙන ඉඩ වැඩි නේද අපේ සම්බ්‍රහණක ඇත්තට මේ පංච උපාදානස්කන්ධය හරහාම දැන් අවිද්‍යාවත් එක්ක මේන ක්‍රියාවලිය ගත්තාම මේක කොහෙන් කොහෙන් හරි අන්තිමට කෙලවර වෙන්නේ මේ ඇලීමත් ගැටීමත් එක තමයි. එහෙමයි. ඉතින් දැන් මේ පංච උපාදානස්කන්ධයත් එක්ක දැන් අපි මේ ක්‍රියාවලිය මේ වේදනාත් පංච පංචස්කන්ධය සම්බන්ධයෙන්ම ගත්තොත් අපි හඳුරන්නේ පංචස්කන්ධයම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයෙන් යුක්තයිනේ. ඒ ත්‍රිලක්ෂණය දකින්නේ නැතුව පංචස්කන්ධයම නිට්ටයයි සුඛයි ආත්මයි කියන හැඟීමෙන් අල්ලගත්තොත් එතනම උපාදානය ඇති වෙනවා. උපාදානය ඇති වෙනවා. එතකොට සානස දැන් දැන් බලන්නකෝ දැන් එතකොට දැන් ඕකම දැන් අපි පංච උපාදානස්කන්ධය දැන් බුදුරජාණන් වහන්සේ දුක හැටියට දුක් ඒකාන්තයෙන් දේශනා කරේ පංච උපාදානස්කන්ධය. එහෙමයි. එතකොට සැප හැටියට දේශනා කරන මම මේ සාකච්ඡාව ආරම්භ කරනකොට මේ දේ මතක් කරා සැප හැටියට දේශනා කරේ පංච උපාදානස්කන්ධය නැති තැන. නැති තැන. එතකොට ඒක නැති වෙන්න නම් ඒක ඒකාන්තයෙන් අවිද්‍යාව නැති වෙන්න ඕනේ. දුක්ඛ නිරෝධාරය සත්‍ය විග්‍රහ කරනකොටත් මතක් කරන්නේ ඒක නේද? මතක් කරන්නේ ඒකනේ. එතකොට සංස ඒක නැති වෙන්න නම් අවිද්‍යාව නැති වෙන්න ඕනේ. එහෙනම් අවිද්‍යාව නැති වෙන්න නම් සංස චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න දුක අවබෝධ වෙන්න ඕනේ සමුදය ප්‍රහාණය වෙන්න ඕනේ නිරෝධය සාක්ෂාත් වෙන්න ඕනේ මාර්ගය වඩන්න ඕනේ. ඒක චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න නම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය වන් කරන්න ඕනේ. එහෙමයි. එතකොට සානස දැන් බලන්න මුලින්ම කියපු පංච පංචපාදානස්කන්ධය ඇත්තටම මේ අවිද්‍යාවත් එක්ක තමයි මේ මේ ගමන අපිට යන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් එහෙමනම් ඒක නැති කරන්න ඉතින් අපි කළ යුත්තේ එකම දේ තමයි ඉතින් බොහොම කල්පනාවෙන් හොඳට සීලවන්තකම හදාගෙන මෙන්න මේ ආර්ය ශ්‍රාංක මාර්ගයේ අනුගමනය කරන එක තමයි අපිට කරන්න තියෙන ක්‍රමය. එහෙමයි. එතකොට අපි හන්නේ දැන් අපිට ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ඉන්ද්‍රයන් සංවර කර ගැනීම තුළ මේ සංඥාවෙන් ඇතිවෙන බාධාවන් එහෙම නැත්නම් සංඥාව යම්කි මට්ටමකට පාලනය කරගන්න පුළුවන්. දැන් අපි හන්නේ දැන් අපි අහලා තියෙන නිතරම බණට කියනවා දිත්තේ දිත්තමත්නම් සුතේ සුතමත්නම් ඔය ඔය විදිහට දුටුවා දුටු පමණින් අතහරින්න සුවා සුපමණින් අතහරින්න ආදී වශයෙන්. එතනත් යම් මට්ටමක සංඥාවක් තියෙනවා. යම් කිසි දෙයක් දිටුවොත් දැක්ක කියන සංඥාව තියෙනවනේ. එතකොට අතහරින්න කියන්නේ මොකක්ද අපි හඳුරන්නේ? දැන් අත්‍තරම සානස දැන් අපි දැන් අතහරින්න කියලා කියන්නේ දැන් අපි යම් කිසි දෙයක් දැක්කා. අපි දැක්ක කියලා හිතමුකෝ. සානස අපි දැක්කහම දෙයක ලස්සනයි ඊළඟට කැතයි ඔය ඔය දෙක පොඩ්ඩක් ගාමුකෝ. එහෙම. අපි කැමති දෙයක් ඇති ගත්තොත් එතන ඒකාන්තයෙන් රාගේ පැත්තට පිටලා කොහෙන් කෙලවර වෙනවද කියන්න බෑ. එහෙමයි. ඊළඟට අපි අකමැති දෙයක් වුණොත් ඒක ගැටේ ගැටෙන අරමුණක් එක්ක මොන තැනකට යනවද කියලා අපිට කියන්නත් බෑ. එහෙමයි. අර ඒ දුටු තැනම අතහරින කියන්නේ මේක අර දැන් අපි භාවනා කරනකොට කියන්නේ ලස්සනයි කැතයි කියලා ආයෙ හිතන්න යන්න එපා කියන්නේ මේක දැකීමක් පමණයි. ඒක රූපයක් විතර. රූපයක් විතර. දැන් අර ඒකනේ අර වේදනාවක් වේදනාවක් කියලා කියන්නේ කියන්නේ වේදනාව සුඛ වේදනාව දුක් වේදනාව නේ විඳා එච්චරමයි. විඳීමක් විතරයි. අපි හන්නේ දැන් අපි නිතරම අහන දෙයක් මේ බනට දුටුවා දුටු පමණයි ඇසුවා ඇසු පමණයි ආදී වශයෙන් බොහෝ වෙලාවට අරමුණු සම්බන්ධයෙන් කටයුතු කරන්න කියලා කියනවා. ඒ කියන්නේ අපි හන්නේ අර වැඩි දුර අඳුනා ගන්න යාම තුල කෙලෙස් ඇවිස්සෙන්න පුළුවන් කියන හැඟීම තුලද එහෙම වැඩි දුර යන්න එපා කියන එක පැහැදිලි කරන්නේ. සංස දැන් අපි බුදුරජාණන් වහන්සේ මේ කෙලෙස් නැසන ක්‍රියාවලියේදී ඒකායන මාර්ගයක් හැටියට දේශනා කරන සතිපට්ඨානයි. එහෙමයි. මේ සිහිය දිනු කිරීමේදී දැන් තථාගතයන් වහන්සේ පැහැදිලිවම මේ සිහිය දිනු කරන අවස්ථාවේදී උන්වහන්සේ පදානාති හැම දෙයක්ම දැනගන්න කියලා අපිට දේශනා කළා කියන්නේ සිහිය. එහෙනම් ඒකට සාමාන්‍යයෙන් දැන් අපි දැන් දැක්කා යම් කිසි දෙයක් දැක්කහම රූපයක් දැක්කා. ඒක දැකීමක් කියලා අපි මෙනෙහි කරන නැත්නම් විඳින දෙයක් නම් අපි විඳා කියලා එක මෙනෙහි කරනවා. මෙනෙහි කරන විඳා විඳා කියලා මෙනෙහි කරන එක නෙවෙයි මේක විඳීමක්. ඒ වෙලාවේ හඳුනා ඒක දැන ගැනීමක් කරනවා. දැන ගැනීමක් ඒ හැටියට ඒ කියන්නේ ඒ කියන්නේ දැන් දොරටුපාලෙක් නම් දොරටුපාලකේ දන්නා ඔන්න මෙතනින් දැන් ඇතුළට එක්කෙනෙක් ගියා පිටට එක්කෙනෙක් ගියා කියලා ඒ දැනුම ආන්න හරි. ඒ දැනුම. ඒක සාක අපි ඒක විඳීමක් කියලා දැනගත්තට පස්සේ ආ ඒක විඳීමක්. ඒක සැප විඳීමක්ද දුක් විඳීමක්ද ඒකෙන් වෙන ඉස්සරහට තව ඇලීම් රාග පැත්තට ඊළඟට ද්වේෂ පැත්තට ඒවා ගැන හිතන්න තු මේක ඇලීමක් පමණයි. එහෙමයි. ඒ ඒකයි අර සිහිය දිනු කරන කෙනාට එහෙම හිතන්න ගියොත් අපි හඳුරන්නේ ඒක සංඥා උපාදානස්කන්ධයක් වෙනවා නේද? දැන් අර සංඥා අඳුනාගත සංඥාවම අල්ලගෙන වැඩි දුර තව තව කෙලෙස් අවිශ්වාසීව ධර්මයක් අනිවාර්යයෙන්ම ආශ්‍රව එකතු වීම තුලනේ සංස උපාදානයක් බවට පත් වෙන්නේ. එහෙමයි. ඉතින් අපි දිගින් දිගට යෑම තුල ඒකාන්තයෙන්ම ආශ්‍රවයක් බවට සංඥා උපාදාන ස්කන්ධය බවට පත් වෙනවා. පත් වෙනවා. එහෙමයි. ඒ නිසා දැන් එතන රහතන් වහන්සේලාට ඒව නැති හින්දානේ පංචස්කන්ධයක් තියෙන්නේ. එහෙමයි. අපි හැම දෙයකටම අපිට මේ රූපේ සම්බන්ධ, වේදනාව සම්බන්ධ, සංඥාව සම්බන්ධ අපිට මේ වගේ තියෙන ආශ්‍රවත් එක්ක මුතු වෙලා උපාදානත් එක්ක මුසු වෙලා කෙලෙස් එක්ක මුසු වෙලා ඉතින් අපේ මේ ගමන යන්නේ. අපි ඒ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු දැනගෙන අඳුනාගෙන ඒවා හිතේ තැම්පත් කරගෙන නිකන් ඉන්න වෙලාවටත් අරව තව තව අඳුන ගන්න බලනවා. මනසින් කල්පනා කර කර සංඥා ස්කන්ධ ගොඩනගනවා නේද? එහෙම ගොඩනගන්නේම අර උපාදානෙන් බැඳිලා ඉන්න නිසා. උපාදානෙන් ආශ්‍රව වලින් බැඳිලා ඉන්න නිසා. එහෙමයි. ඒතකොට සාන්නත් ඇත්තටම අර ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහටම අපට මේක ඒකේ මේ මාත්‍රය මේක ශබ්දයක් විතරයි මෙන්න මේක සුවඳක් මෙන්න මේක දැන් බලන්න එතනින් අපේ සිහියෙන් මේක දිහා දැක්කම මේක සුවඳක් කියලා දැක්කට පස්සේ ඒක ඉතර ඉතින් ඒක නිමාවටපත් වෙනවා මොකද සිහිය තියෙනවනේ එතන සහ නෝන පාවිච්චි කළොත් අපේ හන්දරනේ ඒ සුවඳ තවත් සුවඳක් ඇති වූ සැනින් නැති වෙලා යනවා කියන හැඟීම් ඇති වෙනවා නම් ඇති කරගන්න. නැත්නම් මේ දැන් මේ නීවරණ යටපත් දැන් සානසෝ සිහියෙන් ඉඳීම තුළ නීවරණ යටපත් කරන්න අවස්ථාව ලැබෙනවා. නීවරණ යටපත් කරනකොට සාමාන්‍යයෙන් දැන් නීවරණ යටපත් කරගෙන කරගෙන ගිහිල්ලා ඇත්තටම දැන් ස්වාමීන් වහන්සේ කියන විදිහට ඒ කාන්තෙන් ඒ හැම එකකම තියෙන ශූන්‍යතාවය දකින්න දකින්න පුළුවන්. ඒ නිසා මේ මේ සිහිය දිනු කිරීම තරම් මේ සංඥාව මේ කියන්නේ සංඥාව නිසා ඇති වෙන ක්ලේශ ධර්ම සංඥාවනේ අනිත් දේවල් සංකාර විඥාන හැම දෙයක්ම සම්බන්ධ වුණත් ඇත්තටම සිහියෙන් ඉදීම තුළ ඒක අපිට පාලනය කරගන්න පුළුවන්. එහෙම. එතකොට අපි අද සාකච්ඡා කළේ කුසල අකුසල භේදයකින් තොරව හැම සිතකම යෙදෙන සබ්බජීත සාධාරණයක් හැටියට ගැනෙන සංඥා චෛතසිකය සම්බන්ධයෙන් විශේෂයෙන්ම සංඥා ස්කන්ධය සහ සංඥා උපාදාන ස්කන්ධය බවට පත් වෙලා ක්‍රියාත්මක කරන්නේ වෙන්නේ කොහොමද කියන කාරණාව. සංඥාව කියන්නේ මොකද්ද? අරමුණු හඳුනා ගැනීම, එතකොට අරමුණ අරමුණක් විදියට හඳුනා ගැනීම ගැටලුවක් නෑ. රූපේ රූපයක් විදියට, ශබ්දේ ශබ්දයක් විදියට, ගන්ධේ ගන්ධයක් විදියට, රසයේ රසයක් විදියට හඳුනා ගැනීම ගැටලුවක් නැහැ. ඒවා ඉන් අනතුරුව ආස්වාදනීය විදියට හඳුනාගෙන ඒවයි බැඳෙන්න එහෙම නැත්නම් ගැටෙන්න යාම තුළ තමයි කෙලෙස් වැඩිවීම වෙන්නේ. ඉතින් අඳුනා ගන්න ස්වභාවය අනුව කෙලෙස් ඇතිවීම නැතිවීම තීරණය වෙනවා. වැරදි විදිහට හඳුනාගත්තොත් වැරදි සංඥාවෙන් ගත්තොත් කෙලස් ඇති වෙන පැත්තටත් නිවැරදි සංඥාවෙන් හඳුනාගත්තොත් කෙලස් නැති වෙන පැත්තටත් ගමන් කරන්න පුළුවන්. රහතන් වහන්සේලා සංඥාව පාවිච්චි කරන්නේ නිවැරදි දිශානතියට. ඒ නිසා උන්වහන්සේලාට මේ හඳුනා ගැනීම තුළ පාදානයක් ඇති වෙන්නේ නැහැ. නමුත් පුහුදුන් ඔබ අපි බොහෝ දෙනා හිත දියුණු කරපු නැති අය මේ සංඥාව පරිහරණය කරන්නේ වැරදි ආකාරයකට. අර සංඥා විපල්ලාස කියන ක්‍රමයට ඒ වැරදි විදිහට කරගනු ලබන හඳුනා ගැනීම තුළ අනිවාර්යයෙන්ම අපේ හිත අකුසලයන්ගෙන් පිරෙට යනවා. ඉතින් ඒ හිත නැවත කුසලයට ඇදලා ගන්න එක කුසලයට නැඹුරු කිරීම වැදගත් වෙනවා. ඒ සඳහා සතිපට්ඨානයේ සිහිය පුහුණු කිරීම අතිශයින් වැදගත් වෙනවා. ඉන්ද්‍රිය සංවර සීලය අතිශයින් වැදගත් වෙනවා. ඒ වගේම මේ ආරියෂ්ඨාංගික මාර්ගයට අනුගතව කටයුතු කිරීම අතිශයින් වැදගත් වෙනවා කියන කාරණාව තමයි අපි හාමුදුරුවෝ බොහොම ලස්සනට අපට කියලා දුන්නේ අනාවරණය කළේ. ඉතින් අද මේට වැඩිය අපිට මේ සාකච්ඡාව පවත්වාගෙන යන ඉඩකඩ ලැබෙන්නේ නැහැ වෙලාව අවසන් නිසා. අවසාන වශයෙන් මේ උදාාරතර කුසල ශක්තිය ඔබ අප හැම දිනාටම අමා නිවන් සුව පිණසම උපකාර වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් ධම්මානුපස්සන ධර්ම සාකච්ඡාව අදට මෙතකින් સમાપ્ત කරනවා. ඔබට තෙරුවන් සරණයි. ධම්මානුපස්සන එන් ධර්මය දකින්න අවබෝධ කරගන්න